දැන් මේ තවත් ප්‍රශ්නයක් මේ තෙරුවන් සමවත ආනන්තරික සමාධිය ආර්ය ධාන ආදී මේ වෙන් වෙන් වශයෙන් මේවා තෝරලා දෙන්න කියලා ඉල්ලනවා කොහොමද තෝරාගන්නේ කියලා ත්‍රිවිධ රත්නයේ සිහි කරනකොට ඇතිවෙන චිත්ත ප්‍රසාදේ නිසා යම් අකම්පේ භාවයක් චිත්ත ප්‍රසාදයේ පිහිටන්නා වූ අලෝභාදේ සහ මෝහයක් ඇතනම් අන්නේ ගුණයට කියනවා තෙරුවන් සමවත ඒක තමයි ආර්යයන්ගේ මූලිකම පටන් ගන්නේ තෙරුවන් සමවත මහා සමාපත්තිය වලට විශාල උපනිශ්‍රියක් වෙනවා. බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නිතර සිහි කිරීමෙන් ඒ ගුණයන්ට ගෞරව කිරීමෙන් ලබන චිත්ත ප්‍රසාදයේ ඒකෙදි රාග දේශ මොහ කියනවා අහලකටවත් පෙනින්න නැති විදිහට ඈත් වෙනවා. ඒ ලැබෙන තෙරුවන් සමවතේම විශේෂ වෙනවා. එතකොට තෙරුවන් සමවත හැටි ඒ ආකාරයයි. ආනාතරික සමාධිය කියන්නේ මාර්ගඵලලාභියාගේ සමාධිය. සෝවාන් ඵලසිත, සකෘදාගාමි ඵලසිත, අනාගාමි ඵලසිත, අරිහත් ඵලසිත කියන මේ ඵලසිත හතර. ඒවා ඵල සමාපatti. සෝවාන් ඵල සමාපත්තිය, සකෘදාගාමි ඵල සමාපත්තිය, අනාගාමි ඵල සමාපත්තිය, අරිහත් ඵල සමාපත්තිය වලට එනකම්. ඒ ඵලසිත ප්‍රගුණ කරන්න ඕනේ. ප්‍රගුණ කරනකොට මේ සමාපත්තියේ ඉන්න පුළුවන් අදිෂ්ඨාන කරගෙන. එතකොට ඒකේ ධානයත් එක්ක සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා හිටන් අර 89 සිත් 121ක් වන්නේත් ඔය ක්‍රමයට අර ධානසිත පංචම ධානයට එනකන් ධානයක් තියෙනවා ඒකත් එකලා ඒ අර මේ මාර්ගහිත ඵලසිත කියන මේවෙන් එක එක ධානයේ සිත අට ගානේ හට ගන්නවා ඒවා ඔක්කොම අර ධානයේ සහිත වන්නා වූ ආනාතිරික සමාධිහි ඵල සමාධිය සමාපත්තිය ධානයත් එක එකට යුතු වෙලා ධාන ඵල සමාපatti කියන මේ දෙකෙන් යුක්ත වෙනවා යුත වෙලා හිටන් ඒකෙන් වැටුනහම ධානය ප්‍රථම ධානයේ සෝතාපන්න ඵල සමාපත්තියේ ඉන්න පුළුවන්. ඕනම් ද්විතිය ධානයටපත් වෙලා ද්විතිය ධාන සෝතාපට්ටි ඵල සමාපත්තියේ ඉන්නත් පුළුවන්. මාර්ග අනුගාමිකත්වයට ඒ සමාපත්තියේ ඉන්න පුළුවන් ඒ ධාන අරගෙන. ඒතොර ඒ වගේ ප්‍රථම ධාන, ද්විතිය ධාන, තෘතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියලා තියෙනවා ධාන පහක්. ඔය කියන්නේ මන්දපඤ්ඤ පුද්ගලයාගේ වශයෙන්. තීක්ෂණ බුද්ධිලයා හතරකින් ওই ටික සම්පූර්ණ කරගන්න. උපේක්ෂා ඒකාග්‍රතාවය. ඊට මේ නුවණ අලු ක්‍රමයක් තියෙනවා නම් යම්කිසි දුර්වලකමක් මොනවා හරි තියෙනවා පොඩ්ඩක් හරි. එයා ධානය පහකදී ওই ටික සම්පූර්ණ කරගන්නවා. ඒ නිසා කියනවා එයාට පංචම ධානය. උපේක්ෂා ඒකාග්‍රතාවය කියන්නේ අර දුර්වල පුද්ගලයාගේ පංචම ධානය තීක්ෂණ පුද්ගලයාගේ චතුර්ථ ධානය උපේක්ෂා ඒකාග්‍රතාවය. ඔය පංචම ධානය එක තමයි ධාන තියෙන්නේ. ඒ ධාන හිතත් එක්කලා අර ආනන්තරික සමාධියේ කියන ඵල සමාපත්තියත් එක්කලා එකට සම්බන්ධින්න පුළුවන්. එහෙම සමවැදුනහම තමයි ওই දෙකේ වෙනස. ඒක තමයි ආර්ය ධානය වෙන්නේ එතකොට. ධානය ආර්ය ධානයක් කරගන්න නම් ඒ විදිහට කෙරෙන්න ඕනේ. නැත්නම් ඒ ධානය ලෞකික ධානයක් වෙන්න පුළුවන්. ඵල සමාපත්තියක් නැති කෙනාගේ ධානය ලෞකික ධානයක් වෙන්න පුළුවන්. ඒක පිරිහෙන්නත් පුළුවන්. ඉතින් ධානයක් ලැබුණ ඵලියට උද්දාමයෙන් දෙපා මගේ වැඩ ඔක්කොම හරි කියලා. ඵලය ලබා ගැනීමට කෙසේ හෝ උත්සාහ කරන්න ඕන. <coughs> අනිත්‍ය දුක අනාත්ම වශයෙන් තේරුනගෙන මේ ලෝකේ අසාරා කියන පළවෙනි වැටහීමක් එනවා. ප්‍රඥා සාගත වැටහීම. අසාර ලෝකේ මොනව අල්ලන්නද? අසාර ලෝකේ මොන අහංකාරකමක්ද? අසාර ලෝකේ මොන උද්දාමියක්ද? අසාර ලෝකේ මොන මමත්වයක්ද? මෙන්න මෙහෙම වැටහිඳ පටන් ගන්නවා. ඒ වැටහීමත් එකලයි අවබෝධයත් එකලයි යම් කෙනෙක් ධානයක් ලැබුණා ධානයේ පිරිහෙන්න දෙවිච්ච හේතු නැති වෙලා යනවා. කායික වෙහෙතක් ආවොත් එහෙම ධානය යටපත් වෙන්න පුළුවන්. ඒ කායික වෙහෙත නිසා. ඒ වෙහෙත ඇරිච්ච ගමන් ආයෙ ධානය මතුවෙනවා. ඒ ධානය නැතිවීමක් එහෙම නෙවෙයි. <coughs> අන්න එහෙම ස්වභාවයක් තියෙනවා. ඒතොර ඒක තමයි ආර්ය ධානය වෙන්නේ. ඒ කර්මස්ථානයේ ඒ කියන්නේ සමා ආනන්තරික සමාධිය කියන ඵල සමාපත්තියත් එක්කලා ධානය සමාදින්න පුළුවන් නම් ඒවා ආර්ය ධානය වෙනවා. නැත්නම් අනාර්ය ධානය. ඉතින් ඕක තෝරා ගන්න ඕනේ ඒ විදිහට.